ශක්තියක උදරාවලෝකනය මට ආලෝකෙ ගෙන දේවි සංසාරේ සුදා සුදා රැවුනා රසය මිහිර දැනීමක් ඇතිව විලී ඉතිරේ නියමගේ සරණ වස්මු දිනුවා වස්මු වැනිදා දවස ඔබේ රසවත්ම ගීත රස විඳින දවස බවට පත් වී තිබෙන වාගේ ඔබ අපට ලබා දෙන ප්‍රතිචාර වලින් පැහැදිලි ඔබ කොයිතරම් සිංහල සිනමාවේ මේ ආදරණීය ගීතවලට ඇලුම් කරනවාද ඒවා ඔබ කොයිතරම් ආදරයෙන් වශවින්ද මතකයන්ද කියන කාරණය තුළ අපිට පැහැදිලි මේ සිංහල සිනමාවේ පස්සයට ඔබ ප්‍රිය කරන විදිහ. ඒ නිසා තමයි බක්මීල වැඩසටහනේ නිරන්තරයෙන් ඒ ඔබේ රසවත් භාවය පිණිස මුල්ම ගීත ඇසුරු කරගෙන මේ ගීත අහන්න අවකාශයක් ලබා දෙන්නේ. ගීත පමණක් නොවේ මේ චිත්‍රපටය පිළිබඳවත් යමක් ඔබට දැනගන්න අවස්ථාව හදලා දෙමින් තමයි මේ ගීත රස බෙදින්න අපි බක්මිවිල්ල වැඩසටහනේ අවස්ථාව හදලා දෙන්නේ. ඉතින් අද දවසේදීත් ඒ රසය විඳගන්න ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රස විඳින ආදරණීය මිතුරන්ට මිතුරියන්ට බොහොම සතුටින් ආරාධනා කරනවා. නලිත් මහත්තයා අද අපි වැඩසටහන ආරම්භ කරන්නේ 1954 වසරේ අප්‍රේල් මාසේ 9 වෙනිදා තිරගත වුණු වරද කාගේද චිත්‍රපටයේ ගීතයකින්. වාද කාලයේද චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීමා සහිත සිනමා සමාගම අධ්‍යක්ෂකවරයා ටී.ආර්. සුන්දරම් සංගීතවත් කලා දක්ෂිණ මූර්ති ගීත රචකයා කරුණාරත්න දේශේකර ගීතේ ගායනා කරනවා අල්හාජ් මොයිදින් බෙක් සමග ජිමි කාන්තා ප්‍රේම්ජයන් සමග රෝහිත රත්නායක සහ ලැඩි රණසිංහ මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා.

පුතේ ඔබේ අමාදී මෙතන නාකුදේ විතර කුලමයි උන්තන කන්නමයි කන්නමයි නෙකදමයි විතර කුලමයි උන්තන කන්නමයි කන්නමයි නෙකදමයි ඔබේ කරා සීතලා පොඩි ප්‍රේම ගංගේ විතරණි දොස්තර චිත්‍රපටයේ පෙරකවන්නේ 1956 වසරේ පෙබරවාරි මාසයේ දෙවනිදා මේ චිත්‍රපටයේ ඇතුළත් වුණු ඉතාම රසවත් වූ ගීත අතුරින් මේ ගීතය මම හිතන්නේ ඔබ වඩාත් ප්‍රිය කරන ගීතයක් බවට පත් වේවි. මේ චිත්‍රපටයේ සංගීතවත් කළ ආර් සුදර්ශනම් චිත්‍රපටය නිෂ්පාදනය කළ සීමා සයිකසින් මා සමාගම කේ ශංක සමග වෙන්කටරාමන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ගීපද රචකයා හියුගෝ ෆර්නැන්ඩෝ ගීතේ ගායනා කළේ කලාශූරණී ලතා වල්පොල. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ රුක්මනී දේවී එදී ජයමාන්න සමග හර්බර්ට් එම් සිනවිරත්න සහ කාන්ති ගුණසුංග. මේ චිත්‍රපටයේ මේ ගීතේ ගායනා කරන්නේ කාන්ති ගුණතුංග වල්පොල් Thank you.

Oh, එකින් එක ගීත රස විඳින අතරේ වනමෝහිනී චිත්‍රපටයේ ගීතයකට අපි යන්නේ ඊළඟට 1958 වසරේ දෙසැම්බර් මාසයේ 12 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. මේ චිත්‍රපටයට ඇතුළත් වුණු මේ චර්ජෝතිපාල සමගින් කේ රාණි ගායනා කරපු ගීතයක්. ටී.ආර්. සුන්දරම් ඒ.බී. රාජ් අධ්‍යක්ෂකවරුන් වනමෝහිනී චිත්‍රපටයේ නිෂ්පාදනය කළ සිනමා සමාගම සංගීතවත් කළා දක්ෂිණමූර්ති. ගීතය ගායනා කළා එච්.ජෝතිපාල සමග තේරාණි ගීත රචකයා කරුණාරත්න මිසේකර. හෘද සංගීතන සමග කාන්ති ගුණසුංග චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. මේ කොල්ල කඩ කඩ දෙනවා නැමැති ගීතයේ රූපරාමූල පිණිසිතේ රිචඩ් ඇල්බර්ට් එන්න කන්තාසන් සමග රෝහිණි ජයකොඩි අතරම මේ රිචඩ් ඇල්බර්ට් මේ පාසම කියන මේ අන්වර්ථ නාමයක් තමයි සිනමාවේ තිබෙන්නේ මොකද හේතුව මේ රිචඩ් ඇල්බර්ට් පළවෙනි චිත්‍රපටය රඟපෑවේ සදසුලන් චිත්‍රපටිය. මේ සදසුලන් චිත්‍රපටියේ ඔහු රඟපෑවේ කාසන් නම් චරිතයක්. ඒ නිසාම ඔහු සිනමාවේ චිත්‍රපටවල පෙනී සිටි තාක්කල් ඔහුගේ නමට අනින් වරහන් තුල රිචඩ් ඇල්බර්ට් ප්‍රාසන්නයෙන් සඳහන් වුණා. Thank you. ළමයෝ කන්නේ ඔයි පුදුම මකුණු මරන්නේ මොකද අදුපාඩු මගේ මොකද අදුපාඩු මගේ සුදු දෙන්නේ ඕනෙව දක්තර දෙන්නම් මම ඕනෙව දක්තර දෙන්නම් ඕනි ඇතුළත නැතිව නම් ඔබට ආදම්බරනේ ඔබට ආදම්බරනේ කල්නනේ මට බැරි යමිනේ කොමරන්නම් ඔබට බැරි යමිනේ පිළිවන් ඔබේ අදහස කියන්න ඒ වගේම මේ වෙලාවේ මැතරියට කතා කරන්න වුණත් අවස්ථාව ලබා දෙන්න අපි කැමති බක්මීල වැඩසටහනට ඒ අදහස් තුළ තමයි අපිට පෝෂණය වෙන්න පිළිවන් කරන්නේ ඒ නිතරම එවන අයට මතක් කරන්න ඕනේ ඒක දුරකටම මතක් කරන අයට සමහර ගීත අපි ප්‍රචාරය කළා තියෙනවා නැවතත් ඔබ ඉල්ලීම් කරනවා එනිසා ප්‍රචාරය නොකරපු ඉතාම රසවත් ගීත ජූනි මාසයේ විචිතපටිපදාවේ විනාජේ සාගර හරින් ලංකාවේ පිටසයි ගමන් කර. පොතක චිත්‍රපටයේ චිත්‍රපටයේ නිෂ්පාදනය කොට ආරම්භ කළා. මේකද රචක ඔගස්ටස් මුණාගරත්නම් සමසක්කුල ගමනේ සියදාස ගුණසේකර මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා මේ ගීතය ගානා කරනවා චිත්‍රපටයේ ගාමි ෆොන්සේකා වගේ නායකයන් සමග ජෝ අභිවික්‍රමයි වතුර පොන්න වෙයිද දන්නේ දන්නේ අපිම දන්නේ නැහැ කවුරුත් අපිව දන්නේ නැහැ අපිම දන්නේ නැහැ කවුරුත් අපිව දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ නැහැ නෑ නෑ ආදේ තරුගනින්න වේද දන්නේ නැහැ දන්නේ නැහැ වතුර පොන්න වේද දන්නේ නැහැ දන්නේ නැහැ මේ පිනා බලන් කඩගෙන අගලෙස් පැතිලා අමුදෙස් කැඩිලා මෙනෙකට ගිය ගිය විනා ආසේ තරු බහින්න වේද දන්නේ නැහැ දන්නේ නැහැ මුගේ වතුර බොන්න වේද දන්නේ නැහැ දන්නේ නැහැ අපිම දන්නේ නැහැ අපිම දන්නේ නැහැ අපිම දන්නේ නැහැ අපිම දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ නැහැ ආසේ තරු බහින්න වේද දන්නේ නැහැ

වෙච්චතුවන ඈතත් කියලා කුලක් දෙමිනා හොරෙම වැඩ වැඩ දවල් ආතේ තරුබනින්න වේද දන්නේ නැ දන්නේ නැ මුදේ වතුර බොන්න වේද දන්නේ නැ දන්නේ නැ අපිම දන්නේ නැ කවුරුත් අපිම දන්නේ නැ අපිම දන්නේ නැ කවුරුත් අපිම දන්නේ නැ දන්නේ නැ දන්නේ නැ ආතේ තරුබනින්න වේද දන්නේ නැ දන්නේ නැ वे पत्र कुंड गई दर्दन दर्दन අපි මොකක් ආදේ තරුගනින්න වේද දන්නේ නැහැ දන්නේ නැහැ මුදේ වතුර පොන්න වේද දන්නේ නැහැ දන්නේ නැහැ අපිම දන්නේ නැහැ කවුරු අපිම දන්නේ නැහැ අපිම දන්නේ නැහැ කවුරු අපිම දන්නේ නැහැ දන්නේ නැහැ වගේම තවත් තාම රසවත් වුණු අපේ වැඩසටහනෙන් අහපු නැති ගීතයක් අපි රස විඳින්න සූදානම් වෙන්නේ අද අපේ වැඩසටහනෙන් බක්මී විදුවෙන් ඒ ගීතය ගායනා කරන්නේ කලාශූරී ලතා වල්පොල මහත්මිය. සුනිසුලන් 1970 1970 දෙසැම්බර් මාසයේ 24 වෙනිදා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා විජිත මල්ලිකා සමඟ ඇන්ටන් ෆර්නෑන්ඩෝ අධ්‍යක්ෂණය කළේ ඇන්ටන් ෆර්නෑන්ඩෝ සංගීතවත් කලා ටී.එෆ්. ලතීෆ් ගීත රචකයා ධර්මශීල ගමගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ විජිත මල්ලිකා සමග වලි නානායකකාර මේ ගීතය අදන් රූපරාමයේ රංගපෑවේ විජිතා මල්ලිකා එහුඩට है ඊළඟට තෝරාගෙන තියෙන සිම්බෝ චිත්‍රපටයේ ගීතයක් ඊට පෙර අපි මතක් කරන්නට ඕනේ ඔබට බක්මීල්ල වැඩසටහනේ ආදර්මී රසිකයා විදියට දෙවනි සතියේ සහභාගී වෙන්න ඔබ කැමති ගීත අපේ වැඩසටහන පිළිබඳ අදහස් යෝජනා තිබෙනවා නම් ඒවා සියල්ල යොමු කරන්න පුළුවන් ලිපිනේ නිෂ්පාදක බක්මීල්ල රණකේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මීල්ල රණකේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිනේ අපි සිම්බෝ චිත්‍රපටයේ ගීතයක් රස වෙන 1961 වසරේ අප්‍රේල් මාසයේ 18 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. මේ සිංහෝ චිත්‍රපටය සිංහෝ නම් වුණෝ හින්දුස්ථාන චිත්‍රපටයේම සිංහලෙන් දෙවස්කවා ප්‍රදර්ශනය කිරීමක් නිෂ්පාදනය කළේ සීමාසහිත සිනමා සමාගම අධ්‍යක්ෂකවරයා හෝම් වාඩියා සංගීතවත් කළ ගෝවර්ධනම් දීපද රචකයා කරුණාරත්න අබේසේකර මේ ගීතය ගායනා කරනවා ධර්මදාස වල්පොළ චිත්‍ර සමග ආසාන්නේ චිත්‍රපටියේ සත්‍ය නිරූපණය කළා. ඕන જાති මා අතින් කවාලා එන්න හොඳට ජොලිය ඕන જાති දීලා දීලා තුන්න දෙරිද පැහි ගාතලන්න රානි මේ වෙලාවේ බෑ කියන්න මං එපා එපා සුසින්දමයි යන්නේ දහයි ඒ යාත භද්‍රතේන සංකපාතියා සුසින්දමයි යන්නේ දහයි ඒ යාත භද්‍රතේන සංකපාතියා ಹಾಗಲೇ ಅನೇಕ ಲಾಯನೆ ಕಂದ නෑ ඒ දණ්ඩේ හඬ බිමකට ඉද මංග හාය හාය හාය හෙල්ලිලා නොයේවා ඉවසමයි කරන්න ඕනේ ලෝකේ සෑමදේ සෝකේ දමා යන්නේ දහා නියුයත වත්තටේන පංච පාසියා සෝකේ දමා යන්නේ දහා නියුයත වත්තටේන පංච පාසියා පවන් නිවන නිවන් පවන පවන් ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා. හරි. දැන් ඊළඟ ගීතේ නම් මම හිතනවා ටිකක් අපි රසවින්ද ගීතවල රිද්මයට වඩා වෙනස් රිද්මයක් තියෙන ගීතයක් කියලා ලෙස මහත්තයා මේ ගීතය ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය ගායනා කරපු ගීතයක් 1959 වසරේ අගෝස්තු මාසයේ 18 වෙනිදා තිරගත වුණු වීර පුතා චිත්‍රපටය වෙනුවෙන් මේ වීර පුතා චිත්‍රපටයත් සම්බෝමින්ම හින්දුස්ථානයේ චිත්‍රපටයක් සිංහලෙන් දෙබස් කරවා ප්‍රදර්ශනය කළේ. නිෂ්පාදනය කළේ සීමාසහිත සිනමාස් අධ්‍යක්ෂකවරයා එස්.එස්. වාසන සංගීතවත් කළා සුදර්ශන සමග ගෝවර්ධනම් ගීත රචකයා කරුණාරත්න අභිෂේකර ඉන්ද්‍රාණි සේනාරත්න ගීත ගායනා කරනවා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ මధుබාලා මේ මధుබාලා හින්දුස්ථානී චිත්‍රපටියේ තමයි බොහොත් දින් හුයේ මේ බොහොත් දින් හුයේ චිත්‍රපටියේ රංගපෑම් කටයුතු කරන අතරේදී තමයි මදුබාලා ඇගේ හදවතේ සිදුරක් තිබෙනවා කියා වෛද්‍යවරුන් පිළිගන්නේ ඇය රෝගී වන්නේ මේ බොහොත් දින් හුයේ චිත්‍රපටිය රංගපාන කාලයේදී මේ ගීතයේ අඩංගු රූපරාමයේ ළමා ශිල්පිනියක් රංගපෑවා ඉතාමත් ජනප්‍රිය වුණා මේ චිත්‍රපටයේ ඒ වගේම ඉතාමත් ජනප්‍රිය වුණා මේ ගීතය. Thank you. Thank you. ගීතයට යන දවසේ අවසන් ගීත මිතුරුනි තෝරාගන්නේ ලාදලු චිත්‍රපටයෙන් ලාදලු චිත්‍රපටය තිරගත වන්නේ 1965 වසරේ මැයි මාසේ 13 වෙනිදා ජස්මින් චිත්‍රපට වෙනුවෙන් PMA හසන් චිත්‍රපටයේ නිෂ්පාදකයා අධ්‍යක්ෂණය කළේ එස් රාමනාഥන් සමග මයිකල් සන්වස්ලියනගේ ගීත රචකයා චන්ද්‍රවයමෙන් සංගීතවත් කලා ආචාර්ය පණ්ඩිත අමරදේවයන් මේ ගීතය ගායනා කළ මල්ලිකා කාවිත චිත්‍රපටයේ චරිත නිරූපණය කළ රුක්මනී දේවී ස්තන්ලි පෙරේරා සමග විජිත මල්ලිකා මේ ගීතය ගායනා කරමින් රඟපෑවේ ස්තන්ලි පෙරේරා සමග විජිත මල්ලිකා මෙතන මේ ගීතයත් සමගින් අපි අද වත්මිරුන් වැඩසටහනින් සමුගෙන යන වෙලාවේ ඔබේ අදහස් යෝජනා ඔබ අහන්න කැමති ගීත තියෙනවා නම් අපිට ලියවන්න පුළුවන්. අපේ ලිපිනේ නිෂ්පාදක බග්මිවිල්ලුව රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක බග්මිවිල්ලුව රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. කොහොම සෝති අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳුරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුටුව ඔබ සියලු දෙනාට දරුවන් සරණයි